නමු තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමු තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමු තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ දානං ච ධම්මචර්යා ච ඥාතකානං ච සංඝෝ අනවඤ්ඤානි කම්මානි ඒතං මංගල මුත්තමං තේ ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මහා මංගල සූත්‍රාන්ත දේශනාවේ මේ ඉදිරිපත් කළ ගාථාවේ දෙවෙනි දහම් පදයේ අනුව අද සක්මන් භාවනාව ආරම්භ කරමු. අද මේ අති උතුම් පොසොන්පුර පසළොස්වක් පොහෝ දවසයි. ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ශාක්‍ය කෝලිය දෙපාර්ශවයෙන් පැවිදි වූ කුලදරුවන් 500ක් දෙනා අරිහත්ත්වයට පමුණුවා දසදහසක් සක්වලේ දෙඹමුන් මැද්දේ මහා සමේ සූත්‍රාන්ත දේශනා පැවැත් වූ දිනය මේ පොසොන්පුර පසළොස්වක් පොහෝ දවස. ඒ අතරතේ ශ්‍රී ලංකාවේ ගෞතම සම්බුද්ධ ශාසනය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් දේවානම් පේතිස් රජතුමාගේ සහායෙන් පිහිටුවා වදාළ දවස අද මේ පොසොන්පුර පසළොස්වක් බොහෝ දවස. ඒ මේ අචූතුම් පොසොන්පුර පසළොස්වක් බොහෝ දවසේදී තුන් ලෝක වාසීන්ගේ චිත්තසංතාන තුල මෛත්‍රී අමාජලයේ විහිදුවමින් දේශනා කළ ශාන්තිනායකයන් වහන්සේගේ මෛත්‍රී පාරමිතාවට নমස්කාර කරමින් අද අපේ සක්මන් භාවනාවේ මෛත්‍රියට යොමු වෙමු. ඉදිරිපත් කළ ගාථාවේ දෙවෙනි දහම් පදයේ ධම්මචර්යා ධම්මචර්යා නමින් හැඳින්වෙන්නේ කයින් වචනින් සිතින් හැසිරෙන ප්‍රතිපත්ති ධර්මතා 10ක්. කයින් සිදුවෙන අකුසල තුنين වැළකීම තුන් ආකාර කාය සුචරිත ධර්මචර්යාවයි. ප්‍රාණඝාතයෙන් වැළකීම, අදින්නාදානෙන් වැළකීම, එවාගේ මිච්ඡාචාරයෙන් වැළකීම. ප්‍රාණඝාතයෙන් වැළකී සතුන්ට અભේදීම, අදින්නාදානෙන් වැළකී අන්සතු දෙයට અભේදීම, එවාගේ මිච්ඡාචාරයෙන් වැළකී ඔවුනොන්ට અભේදීම. එසේම වචනින් සිදුවෙන මුසාවාදයෙන් වැළකීම, කේලාම් බස් කීමෙන් වැළකීම, පරිසුබස් කීමෙන් වැළකීම, හිස්බස් කීමෙන් වැළකීම මේ සතරාකාර වූ දුක්චරිතයෙන් වැළකීම ධර්මචර්යාවක්. එවාගේම සිතින් සිදෙන අන්සතු දෙයට හා තමා සතු දෙයට දැඩි ලෝභය අත්හැරීම. එවාගේම අන්නුට ක්‍රෝධ ඊර්ෂ්‍යා කිරීමෙන් වැළකීම, නිසතුටු ගැලීමෙන් වැළකීම, අන්සතුටේට ආසා නොකර නිර්ලෝභී වීම. එවාගේම අනුන්ද ක්‍රෝධ ඊර්ෂ්‍යා නොකර මෛත්‍රිය වැඩි වීම. එවාගේම මිසදුටු නොගෙන සම්මාදිට්ඨිය වැඩි දියුණු කිරීම. මේ දසාකාර වූ යහපත් ගුණ ධර්ම 10ට කියනවා ධර්මචර්යාව කියලා. ඒ මේ ධර්මචර්යාව මෙලව ජීවණයට පරලොව සුගතියට සාන්ත නිවනට හේතු වෙන බැවින් මහා මංගල ධර්මයක් වෙනවා. ඒ මේ මහා මංගල ධර්මයේ නිමිති කරගෙන ඒ මහා මංගල ධර්මය අනුගමනය කරමින් අපේ සක්මන් භාවනායි මෛත්‍රියේ පිහිදුවමු. අපේ ශාන්තිනායකයන් වහන්සේ විශ්ව අසංකේය කල්පලක්ෂයක්ම මේ ධර්මචර්යාව සම්පූර්ණ කරගෙන ඇවිල්ලායි බෝධිකාරක ධර්මයන් මුදුළු පමනවා ලෝතුරා බුද්ධත්වයට පැමිණවදාලේ. ඒ මේ ශරුවක්ඥන් වහන්සේ පුරුදු කළේ ධර්මචර්යාවට ගෞරව නමස්කාර කරමින් අපි අනුගමනය කරමින් මෛත්‍රී භාවනාව යෙදෙමු. සුමිහිරි නිවන් සැපතින් සනසෙනු පිණිස මම දසවැදරුන් ධර්මචර්යාවෙහි යෙදෙන්නෙමි. ධර්මචරියාවෙහි යෙදී මම කායික සුවයෙන් සුවපත් වෙම්වා බිය වූ දුරු නැත්තෙක් වෙම්වා සුවපත් වූ සිත නැත්තෙක් වෙම්වා මාමෙන් මාගේ හිතවත් නුද මැදහත් නුද අහිතවත් නුද සියලු සත්වයෝ දසවදෑරුම් ධර්මචරියාවෙහි යෙදීමෙන් කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත නැත්තෝ වෙත්වා කෙලෙස් නැති සියලු සත්වයෝද නිකලෙස් ආර්යයෝද ධර්මචර්යාවෙහි යෙදීමෙන් කායික සුවයෙන් සුවපත් වෙත්වා දිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් නැත්තෝ වෙත්වා දික් වූ ශරීරෙන් ඇති සියලු සත්වයෝද ඊ타මිති ශරීරෙන් ඇති සියලු සත්වයෝද මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සියලු සත්වයෝද මාමින් ධර්මචරියාවෙහි ඇසිරීමෙන් කායික සුවයෙන් සුවපත් වෙත්වා දිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සෙත් නැත්තෝ වෙත්වා මහත් ශරීර ඇති සියලු සක්වයෝද ඊතා කුඩා ශරීර ඇති සියලු සක්වයෝද මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සියලු සත්වයෝද වටකුරු ශරීර ඇති සියලු සත්වයෝද ඊතාසියුම් ශරීරෙන් ඇති සියලු සත්වයෝද මධ්‍යම ප්‍රමාණ ශරීරේ සියලු සත්වයෝද මාමින් දස කුසල ධර්මයෙහි ඇසිරීමෙන් කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත්නැත්තෝ වෙත්වා දුරවැසෙන සියලු සත්වයෝද ළඟවැසෙන සියලු සත්වයෝද දුටු විරු සියලු සත්වයෝද නොදුටු විරු සියලු සත්වයෝද මාමින් දස කුසල ධර්මයෙහි හැසිරීමෙන් කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් නැත්තෝ වෙත්වා ඉපදුණු සියලු සත්වයෝද උපදින සියලු සත්වයෝද මාමින් දස කුසල ධර්මයෙහි හැසිරීමෙන් කායික සුවයෙන් සුවපත් වෙත්වා දිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් නැත්තෝ වෙත්වා සියලු ප්‍රාණී හොද සියලු භූතයෝද සියලු පුද්ගලයෝද මාමින් දස කුසල ධර්මයෙහි හැසිරීමෙන් කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත නැත්තෝ වෙත්වා සියලු ආත්ම භාවයත්තෝද මාමින් දස කුසල ධර්මයෙහි හැසිරීමෙන් කායික සුවයෙන් සුවපත් වෙත්වා දිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් නැත්තෝ වෙත්වා සියලු ස්ත්‍රී කුසල ධර්මයෙහි ඇසිරීමෙන් කායික සුවයෙන් සුවපත් වෙත්වා දිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් නැත්තෝ වෙත්වා සියලු ආර්යයෝද සියලු අනාර්යයෝද මාමින් දස කුසල ධර්මයෙහි හැසිරීමෙන් කායික සුවයෙන් සුවපත් වෙත්වා මියව දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් නැත්තෝ වෙත්වා සියලු දෙවියෝද සියලු මිනිස්යෝද සියලු විනිපාතික සත්වයෝද මාමින් දස කුසල ධර්මයෙහි හැසිරීමෙන් කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් නැත්තෝ වෙත්වා යතින් අවීචී සිත උඩින් භවග්‍රය දක්වා සරසින් අනන්ත පරිමාණ ලෝක ධාතු වාසී සියලු සත්වයෝ මාමින් දස කුසල ධර්මයෙහි හැසිරීමෙන් කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් නැත්තෝ වෙත්වා සියලු සත්වයෝ සියලු සතුන් වෙත අතිසයින් සාන්ත සීතල වූ මෛත්‍රී සිත වඩත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු